දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන මොහොත ධම්ම සංගණි ප්‍රකරණයේ රූපකාණ්ඩයට අදාළව ධර්ම කොටාශයන් අපි නොයෙකුත් ධර්ම පරයායන් යොදාගෙන සාකච්ඡා කරන්නට යෙදුණා. මුල ඉඳලා අපි සමස්තයක් විදිහටම රූපය පිළිබඳව අපි කතා කරපු මේ කාරණා ටික මත අපිට රූපස්කන්ධය පිළිබඳව යම් දැක්මක් යම් දැනුමක් ඇති වෙන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි කල්පනා කළා මේ පිළිබඳව ස්කන්ධයන් සහ උපාදානස්කන්ධයන් පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් තවදුරටත් තුනොත් හොඳයි කියන කාරණාව මොකද මේ රූපේ පිළිබඳව අපි කලිනුත් ගිය සතියේත් කතා කළා මේ කාම භූමියේ සත්‍ය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ඉන්නවා කියන කාරණාව. එතකොට මේ රූපය කියන දේ ප්‍රධාන වශයෙන්ම සංයෝජනීය ධර්මයක්ව පවතිනවා. මේ කෙරෙහි කෙනකෙනා සංයෝජන ධර්මතා ටික පවත්වාගෙන යනවා. එතකොට මේ සංයෝජන ධර්මතා ටික පවත් පවත්වන්නට හිත ධර්මයක් බවට රූපය පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට රූපයේ පිරිසිඳ දකින්නට වෙනවා. රූපේ යථාර්ථය අවබෝධ කරගන්නට වෙනවා. මේ සංයෝජන දුරු කරගන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා තමයි අපරියාපන්න භූමියේදී කබලින්කාර ආහාරය පණවන්නේ නැත්නම් නැත්තේ කබලින්කාර ආහාරය පෙන්වන්නේ නැත්තේ. රූපස්කන්ධය කියන දේ පෙන්වන්නේ නැත්තේ රූපස්කන්ධය කියන දේ පනවන්නේ නැත්තේ. රූපය කියන දේ කාමාවචර ධර්මයක් අපි ලෞකික දෙයක් ඒක කතා කළා මූලික වශයෙන්ම රූපය ගැන කතා කරනකොට කාමාවචරං කියන වචනයෙන් අපි කතා කළා රූපය කියන එක කාමාවචර දෙයක් ඒක විදේන රූප සංගහව කොටසදී. ඒ වගේම කතා කළා ලෝකයන් කියලා ලෝකය කියන්නේ ලෞකික දෙයක් කියලා. ඒක ලෝකයට අයිති දෙයක් කියලා. එතකොට සමාජය තුළ බොහෝ විදිහට අද දවසේදී ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇතැම් අය ප්‍රශ්න කරනවා, අපිනුත් විමසනවා. එතකොට මේ රූපය එළියේ ඇත්තටම නැද්ද මේ අපි දකින වෙලාවටද හටගෙන නැති වෙලා යන්නේ කියලා සමහර වෙලාවට ප්‍රශ්නයක් ප්‍රශ්නයක් අහනවා. ඇතම් කෙනෙක් ඒ විදිහට අරගෙන තර්ක විතර්ක වාද විවාද ඉදිරිපත් කරනවා. මේ ඇහැට හටගෙන මේ මොහොතේ නැති වෙලා යනවා කියන්නේ මොකද්ද? ඒක ඒ මොහොතට හැදිලා එන්න පුළුවන්ද එහෙම කියලත් ඇතම් වෙලාවට යම් විදිහකින් පොඩි වාද විවාද වෙනුත් ඇති වෙන බවක් දකින්න තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ රූපේ පිළිබඳව අපිට දේශනා කරන විග්‍රහයන් පිළිබඳව අපි බලනකොට අපි දිගින් දිගට සාකච්ඡා කළා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නැති වෙන ධර්මයක් පිළිබඳව රූපය ගැන කතා කරනකොට රූපස්කන්ධය අපිට ගෝචර වෙන්නේ ආයතනයන්ගෙන් ආයතන පහකට චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන මේ ආයතන පහට තමයි රූපය ගෝචර වෙන්නේ. එතකොට මේ චක්කුසෝත ගාන જીවහා කාය කියන ස්පර්ශ ආයතන පහ අපිට අද දවසේදී උපාදාන වශයෙන් ගන්නට හේතුවක් බවට අපි පත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ උපාදානීය ධර්මයක් හැටියට අපි ඇසුරු කරනවපත් කරගෙන තියෙනවා. යම් මොහොතක අපි උපාදානයන් නොහට ගන්න බවට පත් කළොත් අර උපාදානීය ධර්මයන් විශේෂෙහි උපාදානීය ධර්මයන්ගෙනුත් අපි මිදුණා කියන්නට වෙනවා. එනිසා තමයි මේ රූපය උපාදානීය වුණු රූපයෙන් යම් කෙනෙක් මිදුණොත් ඔහු උපාදානයෙන් මිදුණ කියනවා උපාදානයෙන් මිදුණ කෙනා උපාදානීය වූ රූපේනොත් මිදුණ කියනවා එතකොට කෙනෙක් කල්පනා කරනවා රහතන් වහන්සේ රූපයෙන් මිදෙන්නේ කොහොමද රහතන් වහන්සේ රූපේ පරිහරණය කරනවානේ කියන තැනක ඉඳලා ඇතන් වෙලාවට ප්‍රශ්න ගැටලු විමසන බවක් සමාජය තුළ පිට දකින්න පුළුවන්කම තියෙනවා ප්‍රශ්න විමසීම් තුළ අපිට ඒ බව පෙනෙනවා. නමුත් අපි ඇත්තටම මේක විසඳෙන්නට ඕනේ අපිට අවිධර්මයේ තුල රූපකාණ්ඩ විග්‍රහය තුල මේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට අපිට ලැබෙන්නට අවශ්‍යතාවය තියෙනවා. මොකද මේ කතා කරන්නේ රූපස්කන්ධයේ ඇති යථාර්ථය මිසක රූප උපාදානස්කන්ධයේ විදිහට ගත්ත දෙයක තියෙන දේ නෙමෙයි. එතකොට මේ රූපය ස්වභාවය තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතින බව. මෙහෙම කිව්වහම මේ කාරණේ දකින්න එපා. භෞතික රූපේ පැත්තට ගිහිල්ලා රූපය අනිත් පැත්තට වෙලා මේ කාරණාව මෙනෙහි කරන්න එපා. එහෙම මෙනෙහි කළොත් මේක තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කියන්නේ රූපය ඇති බව තුළම ජීවත් වෙන රූපේ තියනවා කියලා හිතාගෙන ඉන්න මනස තුළම රූපේ මනින්නට ගියොත් යථාර්ථය අවබෝධ කරගන්න ගියොත් ඒක ප්‍රතිශෝතගාමී දෙයක් නොවුනොත් ඔහුට මේකේ ඇත්ත තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක අනුසෝතගාමීව යන නුවණකින් නෙමෙයි පටිසෝතගාමීව යන නුවණකින් මෙනෙහි කරලා බලන්න වෙනවා. ඒකෙන් මතක් කළේ අපි රූපය ගැන කතා කරනකොට භෞතිකව පවතින රූපයක් නැහැ කියන කාරණාවක් විග්‍රහ කරන්නට නෙමෙයි මේ උත්සාහය දරන්නේ. එහෙමත් නැතිනම් රූපේ භෞතිකව දිගින් දිගටම එක දිගටම පවතිනවා කියන ධර්මතාවයක් කියන්නත් නෙමේ කාරණාවක් පැහැදිලි කරන්නත් නෙමේ මේ ඉදිරිපත් කරන්නේ. ඒ වගේම කලාප වෙනස් වෙමින් පවතිනා වූ රූපයක් එක දිගට තියනවා කියලා දෙයක් කියන්නත් නෙමේ මේ බලාපොරොත්තු වෙන්නේ උත්සාහයක් ගන්නේ. ඇහැට රූපය හම්බෙන තැනක තියෙන යථාර්ථය පිළිබඳව තේරුම් කරන්නට. ඇහැට රූපේ පෙනෙන තැනක තියෙන යථාර්ථය තේරුම් ගන්නකොට යම් මොහොතක ඇහත් රූපයත් හිතත් චක්කු විඥානයත් කියන මේ තුන් දෙනාගේ එකතුවක් වෙනවා නම් මෙන්න මේ මොහොතට මේ තුන් දෙනාගේ එකතුව ඇති වෙන මේ මොහොතට ඇහැ කියන පැනවීම කරනවා එහෙමත් නැතිනම් ඔබට ඒක චක්කායතන රූපේ විග්‍රහ කරනකොට අපි කතා කරලා තියෙනවා. එතකොට මේ ඇහැ කියන පැනවීම කලෙත් රූපායතන රූපේ ගැන විස්තර කරනකොටත් ඒ විදිහටම විග්‍රහ කළෙත් එකම පරයයකින් විග්‍රහ කළේ ඇස සහ රූපය ඇස ඇතිකල්ලි හටගන්න දේ රූපය රූපය ඇතිකල්හි හටගන්න දේ තමයි ඇස. මේ පරයය තුළ ඇතිවෙන නුවණ තමයි කෙනෙකුට ඇසත් එක්කම රූපයත් රූපයත් එක්කම ඇසත් හටගන්න බව කියලා කියනකොට සම්මුති වශයෙන් කල්පනා කරලා බලන්න එපා මේ කියන්නේ සතර මහා ධාතු රූප මහා භූත රූපයන් අවකාශ ධාතු අවරගෙන මේ මොහොතේ ඇස් හමුවේ මැවි පේනවා කියන කතාවක් නෙමෙයි මේ කියන්න උත්සාහවත් වෙන්නේ ඒක ලෞකික මනසක් තුළ ඉන්න රූපය ඇත්තම කරගත්ත තියනවාමයි කියලා හිතාගෙන සාස්වතය තුළ යථාර්ථය හොයන කෙනෙකුට එහෙම පේන්න පුළුවන්. හැබැයි හේතුඵල ධමයක් ඔස්සේ ගවේෂණය කරන කෙනෙකුට මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ යථාර්ථයේ ගවේෂණය කරන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා මේ කතා කරන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා හැම පැත්තෙන්ම හටගත්ත හේතු නිසා සකස් වෙච්ච ධර්මතා ටිකක් පිළිබඳව කියලා. ඒ කියන්නේ අපිට ඇහැ තිබිලා රූපේ නොතිබුණොත් ඒ අනුවගේ හිත නොතිබුණොත් කවදාවත් රූපය ඇති බවට පැනවීමක් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. රූපේ පැනවීමක් නොවේ නම් ඇස ඇත බවටත් පැනවීමක් නැහැ. ඒ වගේම රූපය තිබිලා අපිට ඇහැ නැති වුණොත් ඒද අපිට රූපය ඇති බවට ඔහු දන්නේ නැහැ රූපේ පිළිබඳව ඔහුට නිමිති ඇත්තේ නැහැ ඊට පස්සේ හිත විතරක් තිබිලා ඇසයි රූපයි නැති වුණොත් ඒද ඔහුට මේ රූපේ පිළිබඳ දැනගැනීමට අවකාශයක් ඇත්තේ නැහැ එතකොට මේ ධර්මතා තුනේම සමவாய මේ ධර්මතා තුනේම එකට එකතු වෙන ස්පර්ශය අත්‍යවශ්‍ය වෙනවා රූපේ පිළිබඳ දැනුමක් ඇති කරන්නට නම් රූපේ පිළිබඳව යම් දැක්මක් තියෙනවා නම් මේ ධර්මතා ටිකේ එකතුව නිසා හැදුණු දෙයක් මිසක ඵලයක් මිසක එහෙමත් නැතුව නිකම්ම හැදුණු දෙයක් නෙමෙයි. නමුත් අපේ ඇති අවිද්‍යාවේ ලක්ෂණය තමයි ඉතුරු නැතුව නැති වුණු ධර්මතාවය ඉතුරු නැතුව නැති වූ දෙයක් හැටියට පිළිනොගන්නාකම නිසා ඇති අනවබෝධය නිසා ඒ ඉතුරු නැතුව නැති වුණු ධර්මතාවයේ පිළිබඳව අනිත්‍ය ස්වභාවයට ගිය දේ පිළිබඳව නොදන්නකම නිසා ඒ තුල ඇති නිත්‍ය සංඥාව කියන දේ. ඒ නිත්‍ය සංඥාවෙන් ඇසුරු කරන ලක්ෂණය නිසාම රූපය කියන දේ අපිට පේනවා එක දිගට පවතින එක දිගට තියෙන රූපයක් ලෝකයේ ඇති බවට ගියපු කෙලෙසයක් ආශ්‍රවයක් පවතිනවා. එක දිගට පවතින එක දිගට යන රූපයක් කිසිසේත්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. අපිට එක දිගට යන රූපය කියන දේ පෙන්වන්නේ නිත්‍ය සංඥාව තුළ අපි විසින් සකස් කරගන්න දෙයක් හැටියට. ඔය සකස් කරගන්න ලක්ෂණය මනෝවිඥාණය තුළින් සිද්ධ කරගන්න දේ මිසක කවදාවත් රූපේ පැත්තෙන් එන දේ නෙමෙයි. එක මොහොතක ඇහැට පතිත වුණ වර්ණ සටහනක් නැවත වෙනත් තැනකින් අපිට ආයේ කවදාවත් ඇහැට ගැටෙන බවක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි අපි ඒක විදේන රූප සංගහව කොටසේදී uppannam කියලා වචනයක් කතා කළා. රූපය කියන එක ඉපදුණු ධර්මතාවයක් uppannam. අනුප්පන්නව අපිට රූපේ දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපිට අනුප්පන්න වුණ රූපය අනුප්පන්න වූ දෙයක් ගැන අපිට හිතන්න පුළුවන් කමක් ලැබුණත් නමුත් අපිට උප්පන්න වුණ රූපය විතරයි අපිට දකිනවා කියන කාරණාවට සංග්‍රහ වෙන්නේ. අපි කිව්වොත් අනාගත රූපය කියලා යම් පැනවීමක් කරනවා නම් අනාගත වූ නොහටගත්තා වූ රූපය පිළිබඳව අපිට ඇහෙන් දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට අනාගතයේට මෙබඳු දෙයක් ඇති වෙයි කියලා සංඥාවක් ඇති කර ගැනීමක් මිසක නැතිනම් චිත්තජ වශයෙන් අපි හදාගත්ත දෙයක් මිසක කවදාවත් ඇහැට දැකීමක් වෙන්නේ නැහැ. එතකොට අපිට වර්ණ රූපය ගැන කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ වර්තමාන මොහොතේ හදාගත්ත දෙයක් හැටියට. එතකොට අපිට අනුප්පන්න ධර්මයේ ගැන කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියලා හිත පැත්තෙන්ම ඇති කරගත්ත ධර්මතා ටිකක් විදිහට උපද්දපු රූපයක් විදිහටයි අපිට අනුප්පන්න දේ ගැන කතා කරන්න වෙන්නේ. එතකොට දැන් මෙතනදී ඒකද අනුප්පන්නයි කියලා කිව්වට මේ මොහොතේදී අපි අනුප්පන්න රූපයේ පිළිබඳව උප්පන්න ධර්මතාවයක් තුලමයි කතා කරලා තියෙන්නේ. අනාගත රූපය පිළිබඳව අපි මේ මොහොතේ අද බීජයක් රූපණය කරලා අනාගතේ පැලවෙන ගහක් බලාපොරොත්තු වෙනවා. ඒකට කෙනෙකුට කියන්න පුළුවන් දැන් අනාගතයට අපි බලාපොරොත්තු වෙන මේ ඵලය මේ ගහ අපි හිතාගෙන ඉන්න දේ චිත්තජ රූපයක් මේක අනුප්පන්න ධර්මයක් අනුප්පන්න රූපයකයි මේ විඤ්ඤාණය උනේ කියලා. හැබැයි අනුප්පන්න තාම ඉපදිලා නැහැ. ඒ නිසා අනාගත අනාගතංගේන සංගහිතං මේ රූපය අනාගතාංශයෙන් සංග්‍රහිතයි තමයි. හැබැයි මේ මොහොතේ විඤ්ඤාය වෙන්නේ ධම්මායතනෙන් මේ මොහොතේ ඉපදුණු කල්හි. ඒ නිසා අපිට අපත්තංච අනාගතං අනාගතේ තාම පැමිණිලා නැහැ. නමුත් වර්තමානයේ තුල පච්චුප්පන්නංච යේ ධම්මේ තත්ත තත්ත්ව විපස්සති වර්තමානයේ තුල යම් ධර්මතා ටිකක් තියෙනවා නම් ඒ ඒ තැන නුවණින් දකිනවා කියන තැනදී අපිට අනාගතය අතහැරිලා අතීතාන්තෙත් අතහැරිලා වර්තමානයේ තුලම හදාගත්ත බව නුවණින් දකින්න පුළුවන්කම ලැබුණොත් අපිට රූපයේ යථාර්ථය සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක බොහොම ගැඹුරු කාරණාවක් මම මේ තුළ පැහැදිලි කරන්නට උත්සාහවත් වෙන්නේ. මොකද අපි හැම මොහොතකදීම පැහැදිලි යථාර්ථයේ විදිහට වර්තමාන මොහොතක මානසිකාරයේ පැවැත්වුවට අපි අනාගත සහ අතීත ලේබල් එක තුල තමයි ජීවත් වෙන්නේ. නමුත් ඇත්තම කතාව මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැති වෙලා යන ධර්මතා ටිකක් ඇසුරු කරනවා කියන බව. පෙර නොතිබීම හටගත්ත දෙයක්. ඉතුරු නැතුවම නැති වෙලා යන ධර්මතා ටිකක්. එතකොට මේ මොහොතේ වැය වෙන හේතු ටිකක් ගැන අපි දකින්නේ අතීත ආශ්‍රව ටිකකින් ඇසුරු කිරීම තුළ. හැබැයි අතීත ආශ්‍රව ටිකෙන් ඇසුරු කිරීමද වර්තමාන මොහොතේ හදාගත්ත දෙයක් මිසක ඒ තුළ යථාර්ථයේ නොපෙනෙන අවිද්‍යාව මිසක අපිට පැවතින්නේ ඒ තුළ කිසිම විදිහකින් අතීතයේ ඉඳලා මෙතෙන්ට ආපු බවක් ඇත්තේ නැහැ. අතීත දේ පිළිබඳව හිතන කමද වර්තමාන මොහොතේ ඇති ධර්මතා ටික මිසක අතීතය පිළිබඳව අපි කොයි වෙලාවකවත් අතීතයට ගිහිල්ලා හිතනවා කියලා අතීතින් දෙයක් ගෙනල්ලා නැහැ වර්තමානෙට. ඒ නිසා අපි රහතන් වහන්සේ නමකට කෙනෙක් කල්පනා කරනවා අම්මව දැක්කොත් අම්මව මතක් වෙන්නේ නැද්ද කියලා. මේ කියන්නේ අම්මව මතක් නොවන කතාවක් නෙමෙයි. අපි එක දිගට ජීවත් වුණ අපේ බාහිර ජීවත් වෙන අම්මා ගැන කල්පනා කරන තැන රහතන් වහන්සේ කියන තැන අකෝප්‍ය ඥාන දර්ශනයක් පවතිනවා අකෝප්‍ය චේතෝ විමුක්තියක් පවතිනවා හටගත් දේ ඉතුරු නැතුව නිරුද්ධ වන බවටත් වර්තමාන හේතුන්ගෙන් හටගත් දේ ඉතුරු නැතුව නැති වෙන බවටත් එතකොට අතීතයේ ඉඳලා වර්තමානයට ආවේ නැත්තම් යමක් රහතන් වහන්සේ දකිනවා ඇහැට ගැටුණු දේ එතනම ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවත් හිතින් අම්මා කියලා දැනගත්තා නම් දැනගත්ත හිතින්ම උපද්දපු ධර්මතා ටික ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වෙන බවක් කියන මේ දෙකම ගැන නුවණක් පවතිනවා. මේ නුවණ නිසා මිසක ආශ්‍රව කෙලෙස් නොහට ගන්නේ වෙන වෙන කාරණාවක් නිසා නෙමෙයි. මේ හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැනගත්ත අනුත්පාද නිරෝධය නිසා මිසක රහතන් වහන්සේට කෙලෙස් නොහටගන්නේ අම්මා එළියේ ඉන්නවා ඉන්න අම්මට තණ්හා නැතුව ඉන්නවා කියන මට්ටමකටපත් වෙන නිසා නෙමෙයි. රහතන් වහන්සේට අම්මා ඉන්න බවම හම්බ වුණේ නැති නිසා අතීතයේ නිරුද්ධ නිසාමයි. එතකොට රහතන් වහන්සේට අම්මව සිහිපත් වුණා අම්මත් එක්ක කතා කරනවා කියන දේ අතීතාන්තය ඇස්ත කරගත්ත අපිට යථාර්ථය වුණාට රහතන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඥාන දර්ශනයට සාධාරණව සාපේක්ෂකව ඒක අවිද්‍යාව ඒක වැරදි දෙයක්. එතකොට අද අපි මේක මනින්න පටන් ගන්නෙ මේක මනින්න පුරුදු වෙන්නේ අපේ භූමිකාව තුල ඉඳලා ඇති දේ තුල අතීත අන්තයේම ඇත්ත කරගත්ත දේ ඉඳලා අපේ තියෙන මනසම රහතන් වහන්සේට ආරෝපණය කරලා එහෙනම් අපි අම්මව දැනගන්න විදිහටම රහතන් වහන්සේත් අම්මව දැනගන්නවා කියන තැනකට තමයි අපි කල්පනා කරන මට්ටම් බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අම්මා ඉන්නවා ඉන්න අම්මට තියෙන තණ්හාව දුරු වුණොත් අපිට පුළුවන්කම තියෙනවා දුක නැතිව ඉන්න කියන කාරණාව තුල තමයි අපි ප්‍රතිපදාව සකස් කරගන්නේ. ඒ නිසා අද අපි බලන්න උත්සාහයක් උත්සාහවත් වෙයි ඉන්න අම්මා කියන මේ රූපයේ රූප කලාප වෙනස් වෙන බව හෝ ඉන්න අම්මා පටවියාපෝ තේජෝ වායෝ කියලා හරි ඉන්න අම්මගේ කෙස්ලොම් නියද සම්මස්නහර තියෙනවා කියලා හරි අපි බලන්න පටන් ගනිමු. හැබැයි මේ පටන් ගැනීම තුළ අපිට අම්මව ඇත්ත වෙලා නම් ඉන්න අම්මගේ ඇති දේවල් නම් අපි බලලා තියෙන්නේ ඒ තුළම අපිට අම්මා කියන ලක්ෂණය අම්මා කියන බව බාහිරින් හම්බෙන දේ නිත්‍ය බව තුළ පිහිටා සිටිනවා. හැබැයි යම් මොහොතක අපි බැලුවනම් අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක අනාත්ම ධාත් සතර මහා ධාතු ඇති තැනක අම්මව හදාගත්තේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරයක් අපි හෙව්වොත් අපිට ඊට වඩා වැඩි යමක් තේරුම් ගන්න පුළුවන්කම තියෙයි. ඒ නිසා ඇත්තටම තණ්හාව දුරු කිරීමට වඩා අපිට වැදගත් වෙන්නේ සම්මා දිට්ඨිය මගින් අවිද්‍යාව ප්‍රහාණය කිරීම. අපි රූපේ තියාගෙන තියෙන රූපෙට තියෙන තණ්හාව දුරු කරන එක ඒක බොහොම తాවකාලික ප්‍රයත්නයක් බවට පත් වෙයි. හැබැයි අපි රූපය අනුත්පාදයේ පැත්තට පත් කරගත්තොත් රූප උපාදානස්කන්ධය අනුත්පාදයේ ළඟට අරගෙන ගියොත් මනස අපිට තේරෙයි තණ්හා වශයෙන් ගන්න දෙයක් නැති බව. ඒ නිසා අද ගැටලුව තියෙන්නේ බොහෝ දෙනෙකුට රූපයත් රූප උපාදානස්කන්ධයත් කියන දේ පිළිබඳව නොදන්න කම. රූපය කියන දේ රූපස්කන්ධය කියලා කාරණා දෙකක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. යම් ප්‍රිය රූපයක් තියෙනවා නම් සාද රූපයක් තියෙනවා නම් මේක රූපයි මේක රූපස්කන්ධය නෙමෙයි. ඒ වගේම රූපස්කන්ධය කියන දේ ප්‍රිය රූප සාත රූප නෙමෙයි රූපස්කන්ධය. හැබැයි රූප ප්‍රිය රූප සාත රූපය කියන තැන රූපස්කන්ධයක් තියෙනවා රූපයක් වෙනවා. රූපස්කන්ධය කියන තැන ප්‍රිය රූප සාත රූප නැති රූපස්කන්ධය කියන ධර්මයේ විතරක් පනවනවා. එතකොට දැන් මේක ලොකු නුවණක් අපිට තියෙන්නට ඕනේ මොකද්ද රූපය කිව්වේ මොකද්ද රූපස්කන්ධය කිව්වේ කියලා. එහෙමත් නැතිනම් රූප උපාදානස්කන්ධය කිව්වේ මොකද්ද රූපස්කන්ධය කිව්වේ මොකද්ද කියන කාරණාව අපිට තේරුම් ගන්න. අපි මෙච්චර කතා කර ධර්මතා ටිකේම එකතුවක් විදිහට අපි ගත්තොත් මේක තමයි රූපයේ තියෙන යථාර්ථය යථා ස්වභාවය. ඒක පරම රූපයේ තියෙන පරමාර්ථමය ස්වභාවය යථාර්ථය. ඊට වඩා එහාට රූපය ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ කතා කළේ එක දිගට පවතින රූපය ගැන නෙමෙයි. පරමාර්ථමය වූ ධර්ම ධර්මතා වූ එක දිගට පවතිනා වූ ලෝකෙ තුල රූපයක් තියෙනවා කියන දේ නෙමෙයි මේ කතා කළේ. මේ කතා කළේ ඇහැට රූපය ඇති බවට පෙනෙන තැනක ඇති පරමාර්ථමය ස්වභාවය. ඇහැට පුද්ගලයෙක් අපිට මනසට පුද්ගලයෙක් ඇති බවට පෙනෙන තැනක තියෙන පරමාර්ථමය ස්වභාවය. සත්වයක් ඇති බවට මෙනෙහි කරගත්ත තැනක තියෙන පරමාර්ථමය ස්වභාවය. එහෙම නැතිනම් ඉන්නා වූ සත්වයේගේ පරමාර්ථ ස්වභාවය නෙමෙයි. ඉන්නා වූ මිනිස්සෙගේ පරමාර්ථමය ස්වභාවය නෙමෙයි. අපි සත්වයේ පුද්ගලයෙක් කියලා හිතන තැනක තියෙන පරමාර්ථමය ධර්මතා ටිකයි අපි කතා කළේ. එතකොට ඒක සම්පූර්ණම අහසට පොළොව වගේ කාරණා දෙකක්. ඉන්න කෙනෙක්ගේ පරමාර්ථමේ ධර්මතා ටිකක් සත්‍යයේ පරමාර්ථ ධර්මතා ටිකක් බැලුවොත් නැතිනම් ලෝකේ තියෙන රූපස්කන්ධයේ පරමාර්ථමේ ධර්මයේ පිළිබඳව අපි බැලුවොත් අපිට රූපේ නිත්‍ය බව ඉතුරු වෙලා රූපේ ඇති බවට ඉතුරු වෙලා තියෙනවා අපි කියන්න පුළුවන් කලාප වෙනස් වෙමින් පවතිනවා මේක ක්ෂණයක් ක්ෂණයක් පාස බිඳි බිඳි යනවා කියලා අපි කතා කරන්න පුළුවන් හැබැයි මේ වෙනස් වෙමින් පවතිනා වූ රූපේ එළියේ තියෙනවා කියන තැන තියෙන මානසික මට්ටම කිසි විදිහකින් අපිට දුර වෙන්නේ නැහැ ඒ වගේම රූපේ ඇති බවට ගත්ත මනස තුළ ඒ රූපයේ දකින මොහොතේදී ඇතිවන මමත්වයේ කියන දේ ඒ වගේම එතනට බැසගන්න අභිසංකරණයත් ඇති බවට සකස් කරගන්න කමත් අපි කොයි වෙලාවකවත් දුරු කරගත්ත බවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට රූපයේ යථාර්ථය දකින කෙනෙක් දකින්න අවශ්‍ය වෙන්නේ ලෝකේ තියෙනා වූ රූපයේ ඇති පරමාර්ථමය ස්වභාවය නෙමෙයි අපිට ඇහැට රූපේ පෙනෙන තැනක තිබුණු පරමාර්ථමේ ධර්මතා ටික. එතකොට ඒ පරමාර්ථමේ ධර්මතා ටික දැක්ක කෙනාට පේනවා මේක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියපු ධර්මයක්. ආය ඇති බවට එතන කතා කරන්න, සාකච්ඡා කරන්න කිසිමම පදනමක් හේතුවක් ඇත්තේ නැති බවට ඔහුට පුළුවන් ඒක අවබෝධ කරගන්න. එතකොට අපිට පේනවා අපි නැති කල යුත්තේ තියෙන රූපෙට තියෙන තණ්හාව නෙමේ රූපය ඇති බවට ගත්ත අවිද්‍යාව දුරු කරගන්න පුළුවන් වුණා. රූපය ඇති බවට ගත්ත මෝඩකම දුරු කරගන්න පුළුවන් වුණොත් අන්න එයාට පුළුවන්කම තියෙනවා තණ්හාව නොහට ගන්න බවට පත් කරන්නට උපාදානස්කන්ධයේ තණ්හා උපාදාන නොහට ගන්න බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඔහුට දකින්නට වෙනවා සංකත ධර්මතාවයන්ගේ හටගෙන නිරුද්ධ වෙන බව. සංකත ධර්මතාවයන්ගේ සංකත ලක්ෂණය අවබෝධ නොකර අසංකතයේ සාක්ෂාත් වෙනවා කියනවා නම් ඒක අමෝලික බොරුවක්. එනිසා සංකත ධර්මතාවයන්ගේ සංකත ලක්ෂණය දැකලා තීනිමානි භික්ඛවේ සංකතස්ස සංකත ලක්ෂණානි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ uppādō paññāyati vayō paññāyati තිතස්ස අඤ්ඤතත්තම් paññāyati රූපේ හට ගැනීම පෙනෙනවා ඒ වගේම වැයවීම පෙනෙනවා තිතස්ස අඤ්ඤතත්තම් paññāyati සිටියේ හුගේ වෙනස් බව පෙනෙනවා එතකොට මේ කතා කළේ සංකත ධර්මතාවයේ යථාර්ථය මිසක පරමාර්ථමය ධර්මය පිළිබඳව නෙමෙයි මේ කතා කළේ සංකත ධර්මතාවය අසංකතේ නෙමෙයි එතකොට මේ සංකතයේ සංකත ලක්ෂණය පිළිබඳව අවබෝධ නොකර කෙනෙක් අසංකතයටපත් වෙනවා කියලා කියනවා නම් අසංකතය සාක්ෂාත් කරනවා කියලා කියනවා නම් ඒක කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එනිසා ඔහුට සිද්ධ වෙනවා සංකත ධර්මතාවයේ පිළිබඳව නුවණ පවත්න්න මොකද්ද උත්පාදය මොකද්ද වැය ඒ වගේම සිටියහුගේ වෙනස් බව කිව්වේ මොන කාරණා ටිකද කියලා ඔහුට දකින්න සිද්ධ වෙනවා. තව විදිහකින් කිව්වොත් ඔහුට රූපස්කන්ධය පිළිබඳව නුවණ පවත්වන්න වෙනවා. මේකෙන් කියන්නේ ස්කන්ධය අනුත්පාදයට යනවා කියන කාරණයක් නෙමෙයි. ස්කන්ධ ටික එහෙමත් නැතිනම් විඥාන චර්යා කියලා අපි කතා කරලා තියෙනවා කලින් විඥාන චර්යා කියන කොටස ඒක රහතන් වහන්සේටත් ස්කන්ධ ටිකේ පැවැත්ම කියන තැන පණවන්න සිද්ධ වෙනවා. ස්කන්ධ ටික පිළිබඳව ප්‍රතිචාර දක්වන පැත්තෙන් මිසක භූමිය කතා කරන්නේ වෙනත් පැත්තකින් නෙමෙයි. අපි කාමාවචරද රූපාවචරද අරූපාවචරද අපරියාපන්නද කියන භූමිය තීරණය කරන්නේ ස්කන්ධ ටික මත නෙමෙයි හටගෙන නිරුද්ධ වුණ ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව ප්‍රතිචාරයේ දක්වන පැත්තේ නොයි කතා කරන්නේ මොන භූමියද කියන කාරණාව. එතකොට කාමාවචර කෙනෙක් නම් එයා ඉපිද නිරුද්ධ වූ ධර්මතා ටික ඇති හැටියටම අරගෙන රූපේම නැවත නැවත අසුරු කරන මට්ටමකට යන්න පුළුවන්. එතකොට දැන් අපරියාපන්න භූමිය කෙනෙක් වුණොත් ස්කන්ධ ධර්මතා ටික පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වූ ටික ඉතුරු නැතුව නැති වූ බවටම අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් අපරියාපන්න භූමිය පැනෙව්වේ ස්කන්ධ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වුණු බව සාක්ෂාත් කරපු ඥාන දර්ශනය නිසා මිසක වෙනම ස්කන්ධයන්ගෙන් නෙමෙයි. ඒ නුවණ සාක්ෂාත් කරන්නත් ස්කන්ධයන්ගේ වැයවීමක් තියෙනවා. ඒ නුවණ සාක්ෂාත් කරන්න ස්කන්ධ හතරක පැවැත්මක් තියෙනවා. හැබැයි ඒ ස්කන්ධ හතර නිවන කියලා කියන්නේ නැහැ. ඒ ස්කන්ධයන් අසංකතං කන්දතෝ තපෙත්තා කියලා කියනවා. ඒ නිවන අසංකතය ස්කන්ධ වශයෙන් ගන්නෙ නැහැ. ඒතකොට ඒ ස්කන්ධ ටික අසංකතය නෙමෙයි ස්කන්ධ ටික අසංකතය කිව්වොත් ඒක වැරදි. හැබැයි ඒ අසංකතං කන්දතෝ තපෙත්තා කියන ඒ ස්කන්ධ ටික මත ඔහුට ගෙනල්ලා දුන්නා ඒ නිවීම කියන දේ මොකද ඒ ස්කන්ධ ටික වැය වුණේ ඒ ස්කන්ධ ටිකෙන් පෙන්න්නේ අර හටගෙන නිරුද්ධ වූ ධර්මතා ටික පිළිබඳව. ඒ නිසා අද අපිට රූපය පිළිබඳව අවබෝධ කරනකොට අපි ඉන්න මට්ටම සහ අපරියාපන්න භූමිය ගැනයි අපි ඔය කතා කළේ. මෙන්න මේ වගේ මට්ටම් දෙකක් පිළිබඳවයි මෙතන පැවැත්ම තියෙන්නේ. එතකොට මේ රූපස්කන්ධය අයිති වෙන්නේ ලෞකික දෙයක් කියලා කිව්වේ ලෝකයේ තුල පවතින දෙයට. අපි මුලින් කතා කළා වගේම රහතන් වහන්සේ ඇහැ දුරු කරලා කියලා කියනකොට කන දුරු කරලා කියලා කියනකොට ආයතන දුරු කරලා සලායතන Nirodhe තුලයි ඉන්නේ කියනකොට එතකොට කෙනෙක් අහන්න පුළුවන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් කොහොමද රහතන් වහන්සේ රූප බලන්නේ සද්ද අහන්නේ ගඳ සුවඳ විඳින්නේ රහතන් වහන්සේ පින්ඩපාත යන්නේ දානේ වළඳන්නේ එහෙනම් මේ විදිහේ පැවැත්මක් කොහොමද රහතන් වහන්සේ සිද්ධ කරන්නේ රහතන් වහන්සේ රූපය දුරු කරා නම් ඒක කොහොමද වෙන්නේ කියලා කෙනෙකුට සාධාරණ අදහසක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කතා කරන්නේ විපාකයකට පනවන විපාක ධර්මතා ටික රහතන් වහන්සේට නෑ කියලා අරගෙන නෙමෙයි. නැත්නම් අපි කතා කරපු විඥාන චර්යා කියලා කතා කරපු කොටසත් රහතන් වහන්සේට දුර වෙලා කියලා නෙමෙයි. භූමිය පනවන්නේ රහතන් වහන්සේද පුතජ්ජනයේද්ද රූපාවචර කෙනෙක්ද අරූපාවචර කෙනෙක්ද සෝවාන් කෙනෙක්ද සහුදාගාමි අනාගාමි අරහත් කෙනෙක්ද කියන එක පනවන්නේ මේ විඥාන චර්යාව හෝ නැතිනම් ස්කන්ධ ටික මතින් නෙමෙයි ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක ඇහැ පිළිබඳව දකින මනස පැත්තෙන් භූමිය පනවන්නේ එතකොට ඇහැ රූප ටික ඉතුරු නැතුව නැති වුණු තැනක මේ දේවල් ඇති හැටියට ගන්නවද නැවත කියන එක මත්තමින් තමයි ඒකේ ඒ කෙනාගේ භූමිය පිළිබඳව පණවන්න පුළුවන්කම තියෙන්නේ. රහතන් වහන්සේ ඇහැ නිරුද්ධ වුණ තැන Nirodhe පිළිබඳව බැසගත් නුවණක් තියෙනවා. ඒ Nirodhaya අකෝප්‍යයි. ඒක හෙල වෙන්නේ නැහැ. ඒක රහතන් වහන්සේට සිහි මුලා වීමක් කවදාවත් නැහැ. රහතන් වහන්සේට ඒ නුවණ නැතිවීමක් කවදාවත් ඇත්තේ නැහැ. ඒ රහතන් වහන්සේ එළඹ සිටි සිහි නුවණින්ම වාසය කරනවා. ඒක ජීවිතයේ බවට පත් වෙලා අකෝප්‍ය චේතෝ විමුක්තියක් බවට පත් වෙලා. එතකොට මේ අකෝප්‍ය චේතෝ විමුක්තියක් බවට පත් තුන මේ ඥාන දර්ශනය තුළ පෙන්වන්නෙම රූපයේ තියෙන යථාර්ථය පිළිබඳව. රූපයේ තියෙන යථාර්ථය පිළිබඳව කියේ හටගත් ධර්මතා ටික ඉතුරු නැතුවම නිරුද්ධ වන බවට නුවණයි. ආයතන 6 ගැනම මේ විදිහට නුවණක් පවත්නකොට එක පැත්තකින්වත් නিত্য ආත්ම විදිහට පවතින හේතුවක් නැති බව ගේනවා. ඒ විදිහටම සුභ සුඛ විදියට මේ රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංඛාර විඥානයන් පිළිබඳව හෝ පැවැත්මකට පනවන්න පුළුවන්කමක් නැති වෙනවා. එතකොට මොකද හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙන බව අවබෝධ කරගත්ත ලක්ෂණය නිසාම. ඒ නිසා මෙන්න මේ වගේ උත්තරීතර භූමියකට ඇහැ දුරු වෙලා රූපේ දුරු වෙලා කියලා මට්ටමක් ව්‍යවහාර කරනවා. ඒකෙන් කියන්නේ අපි භෞතිකව දකින ඇහැ ගලවලා පැත්තකට දාලා කියලා නෙමෙයි. ඒක ජීවිතයේ බවට වැය වෙන පුද්ගල බව කියන තැනට වැය වෙන තැනක් තියෙනවා නම් ඒ විඥාන චර්යාව රහතන් වහන්සේ කියන තැනක් පවතිනවා. හැබැයි ඊට පස්සේ ඒක ඇති බවට යන මානසිකාරය ඇත්තේ නැහැ. ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධයි. ඒ නිසා අපි අම්මා කියලා කතා කරනවා ඉන්න කෙනෙකුට රහතන් වහන්සේ කවදාවත් ඉන්න කෙනෙකුට කතා කරන්නේ නැහැ. හැබැයි දෙන්නගෙම ක්‍රියාකලාපයේ තුන්වෙන්නෙක් ඉඳලා බලාගෙන හිටියොත් ඉන්න අම්මට කතා කරනවා වගේ තුන්වෙන්න කල්පනා කරයි. හැබැයි අපි ඉන්න අම්මා ඇත්ත කරගෙන යා රූපේ තුල හදාගෙන ජීවත් වෙනකොට රහතන් වහන්සේට කවදාවත් බාහිර අම්මා හම්බෙලා නැහැ විඥාන දර්ශනෙට. ඒ නිසා රහතන් වහන්සේට තණ්හා කරන්න රූපයක් හම්බෙන්නේ නැහැ. අපිට තණ්හා කරන්න රූපය හම්බෙන නිසාම අපි තණ්හාවෙන් බැඳිලා තියෙනවා. ඒ නිසා රූපය නැති වෙනකොට එක විදිහටම අපිට දුක ඇති වෙන තැනක රහතන් වහන්සේට දුක් වෙන්න අම්ම ජීවත් නොවුණු නිසා රහතන් වහන්සේ දුක නැතුව ජීවත් වෙනවා. එතකොට ඒ ටික පැනෙව්වේ ඥාන දර්ශනයක තියෙන වෙනස පැත්තෙන්. නුවණක තියෙන වෙනස පැත්තෙන් මිසක භෞතිකයෙන් රූපේට එහා ඉඳලා රූපේ දිහා බලාගෙන ඉන්න මෝඩකම ඇතුලේ නිවන පැනෙව නෙමෙයි. ගිනිගොඩ ඇතුලේ නම් යමක් තියෙන්නේ තනි වචනයෙන් කිව හැකි. ගිනිගොඩ ඇතුලේ තියෙන හැමදේම ගිනි අරගෙන තියෙන්නේ රත් වෙලා පිච්චෙන බවින් යුක්තයි. ඒ වගේ ලෝකය කියන දේ ගිනි අරගෙන නම් ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් එහෙනම් තනි වචනයෙන් කිව හැකි මේක ගිනි අරගත්ත දෙයක් ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් කියලා. එනිසා රහතන් වහන්සේ ජාති නිරෝධයේ තියෙන්නේ මරණින් මත්තේ නෙමෙයි. රහතන් වහන්සේගේ ජාති නිරෝධයේ තියෙන්නේ ජාති නිරෝධය සාක්ෂාත් කරගත්ත දෙයක්. ජරා මරණ නිරෝධයේ තියෙන්නේ ජරාව මැරුණට පස්සේ ලැබෙන ජරා මරණ අනාගතයේදී ජරා මරණ එන්නේ නැහැ කියලා දෙයක් නෙමෙයි. අජරාමර නිවන අද අද සාක්ෂාත් කරපු දෙයක්. ඒක මැරිලා ලබන දෙයක් නෙමෙයි. මේ ජීවත් වෙන අපි සම්මතයෙන් කතා කරනවා නම් ජීවත් වෙන කෙනෙකු විසින් සාක්ෂාත් කරන දෙයක්. මොකද එතන පවතින උත්තරීතර නුවණ. ඒ නුවණ නිසායි රහතන් වහන්සේ කියලා කියන්නේ. අන්න ඊට අවශ්‍ය පදනම ඊට අවශ්‍ය පසුබිම තමයි අපි රූපකාණ්ඩය තුල කතා කළේ රූපය තුල තියෙන යථාර්ථය කියලා. අපි මුලින්ම මතක් කළේ එකයි විදර්ශනාව නැමැති මේ භූමිය දිවෙන්නට අපිට අවශ්‍ය කරනවා කෝච්චියක් යන්න රේල් රේල් පීරි දෙකක් ඕන වගේ මේ විදර්ශනා නැමැති මේ කෝච්චිය දුවන්නට විදර්ශනා භූමියක් අවශ්‍ය කරනවා. ඒ විදර්ශනා භූමිය තමයි අපි මේ කතා කරන්නේ කියලා. ඒ නිසා මේ කතා කළේ රූපස්කන්ධයේ ස්වභාවය. මේ තුල තිබුණේ නැහැ අම්මා තාත්තා ගෙවල් දොරවල් ඌ රූපය ගැන නෙමෙයි මේ කතා කළේ. මේ කතා කළේ යථාර්ථ ඌ රූපය ගැන. එතකොට දැන් මේ එක එක කාරණාවකට හිත තියලා ඔබට පුළුවන්කම තියෙනවා රූපයේ තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව අනිත්‍ය ස්වභාවය පිළිබඳව මනස පවත්තන්න. ඒ මනස පවත්තගෙන යනකොට මුළු ප්‍රතිපදාවම දිවෙනවා සම්මා දිට්ඨිය මූලික කරගෙන ස්කන්ධයන් පිරිසිඳ දකින්න තැනකට මනස අරගෙන යන්න. ඒකයි රූපේ පිරිසිඳ දැකීම තුළ කෙනෙකුට පුළුවන් අනාගාමී මට්ටමටපත් වෙන්න. මොකද ඔහු නැවත කාම භූමියට එන්න හේතුව තියෙන රූපය ඇත්ත කර ගැනීම නම් රූපයේ පිරිසිඳ දැකලා රූපය ඇත්ත දැකලා අනාගාමී මට්ටමටපත් වෙනවා. රූපය ඇති බවට හම්බ වෙන්නේ නැති මට්ටමටපත් කරලා. ඒ නිසා අපිට දැන් රූපය කියන දේ ගැන දුවන්නට අවශ්‍ය විදර්ශනා භූමිය මේ කතා කළේ. එතකොට විදර්ශනා ප්‍රඥාව පැවැත්විය යුතුයි ස්කන්ධයේ පිරිසිඳ දකින්න විදිහට. අපි සම්මුතිය තුළ ඇති බවට ගත්ත දේ ඝන සංඥාව දුරු වෙන විදිහට සතිපට්ඨානාදී ධර්මයක මනස මෙහෙවන ගමන් අපිට පුළුවන් රූපේ කියන දේ යථාර්ථයේ පේන විදිහට විදර්ශනා ප්‍රතිසංයුක්ත ඥාන දර්ශනයක් ස්කන්ධයන් ප්‍රකට වෙන විදිහ ඥාන දර්ශනයක් අරගෙන යන්නේ. එතකොට අපි වෙනදා අම්මා තාත්තා කියලා රැවටුණු තැනක, ගෙවල් දොරවල් දුව පුතා කියලා රැවටුණු තැනක අපිට දැන් යථාර්ථවාදී නුවණක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නුවණ නිසා අපිට තණ්හා කරන්න වස්තුවක් බාහිරෙන් හම්බ වෙන්නේ නැති මට්ටමටපත් කරන්න පුළුවන්කම තියෙනවා. තව විදිහකින් කියනවා නම් පංච උපාදානස්කන්ධය අනුත්පාදයට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. නැවත නොහට ගන්න බවට පත් කරන්න පුළුවන්කම තියෙනවා. නව කර්ම වශයෙන් නැවත සකස් නොකරන ගන්න මට්ටමටපත් කරගන්න. අපිට ඒ නුවණ පවත්වන්න යනකොට තමයි අපි කතා කළේ අපි සීලයෙන් යුක්ත වුණත් සමාධියකින් යුක්ත වුණත් ප්‍රඥාවකින් යුක්ත වුණත් ඒ සීලයත් ඒ සමාධියත් ඒ ප්‍රඥාවත් කිසිම විදිහකින් අපේ පුද්ගල බව ඇත්ත නොවන විදිහට පවත්තන ඥාන දර්ශනයකින් යුක්ත වෙන්න ඕනේ කියන තැනකින්. විදර්ශනාවට අවශ්‍ය භූමිය කතා කරනකොට අපි කතා කරන්නේ සීලය ගැන කතා කරත් ඒක කතා කරන්නේ පුද්ගල භාවයෙන් අපි බලාපොරොත්තු වෙන දේ මත නෙමෙයි. පුද්ගල භව ඉක්මවා යන මට්ටමකට ප්‍රතිපදාව වඩන මට්ටමකට ඒ නිසා මේ දේශනාවන් තුල අපිට හැම මොහොතකම ඇති වෙන්නට අවශ්‍ය එකම ධර්මයේ තමයි එකම දේ තමයි නුවණ තමයි ලෝකේ ඇත්ත කරගත්ත සත්පුද්ගල සංඥාව ඉක්මවා යන මානසික මට්ටමක්. රූපස්කන්ධයේ පිරිසින් දකිනකොට අපිට දෙපැත්තකින් නුවණක් ඇති වෙන්න ඕන දෙයාකාර නුවණක්. එකක් තමයි භෞතික රූපය කියලා අපි ගත්ත තැන තිබුණු නිස්සාරත්වයේ ස්වභාවය, සාරාපගත ස්වභාවයත් ඒ වගේම අපි ඒ රූපය මත තීරණය කරගත්ත තමන් කියන බව තුළ තිබුණු නිස්සාරත්වය කියන ස්වභාවය. අපි හැම මොහොතකදීම දෙපැත්තකින් දෘෂ්ටිය සහ උපාදානය අරගෙන යනවා. එකක් තමයි අපි භෞතික ගෙවල් දොරවල් යාන වාහන දූ දරුවෝ කියලා භෞතික රූපේ අපි අරගෙන යනවා ඇති බවට ඒ වගේම අනිත් පැත්තෙන් ඒ දේ විඳින්මින් යන මම වූ තවත් පුද්ගලයෙක් මේ පැත්තේ ඇති බවට මේ දෙපැත්තකින්ම මේ උපාදානය මේ දෘෂ්ටිය අරගෙන යනවා. දෙපැත්තකින්ම මේක අරගෙන යන අපිට දැන් රූපයේ යථාර්ථයේ අවබෝධ වෙනකොට මේ දෙපැත්තම සිඳෙන්නට ඕනේ. දෙපැත්තම සිඳෙනවා කිව්වේ රූපය පිළිබඳව යථාර්ථය පේනකොට අපි රූපේ අනාත්මය නොදැන ගන්න බව නිසා තමයි ඒක දකින තමන්ව ගොඩනගා ගන්නෙ. අපි කලින් කතා කරලා තියෙනවා ඔබ මෙතනට ආවොත් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා එදා තිබුණු ඔබ දැකපු ගහක් තවත් ඒ විදිහටම තියෙනවා. ඒකෙන් ඔබ තීරණය කරනවා එක පැත්තකින් ගහ තියෙනවා කියලා ඔබට තණ්හා කළ යුතු ගහක් හම්බෙනවා වගේම ඒ ගහ අවශ්‍ය වෙන ගහ විඳින මම මේ පැත්තේ ඉන්නවා කියන ලක්ෂණ ටිකත් ඒ විදිහටම හසු වෙනවා. එතකොට දැන් මේ මම සහ තවත් තණ්හා කළ යුතු වස්තුව කියන මේ දෙපැත්තම අපිට වෙන වෙනම උපාදාන වශයෙන් ග්‍රහණය කරගෙන තියෙන තැනකදී යථාර්ථයක් විදිහට දැන් රූපයේ පිරිසිදු දකින තැනකදී ওই දෙකම පණවන්න බැරි නුවණක් ඇති වෙන්නට ඕනේ. ඒකෙන් කිව්වේ අපි රූපේ දකිනවා කියන තැන තියෙන ඇත්ත පේනකොට මේ ඇහැ රූප චක්කු විඥාන මේ ධර්මතා ටික පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන තැනක ඊයේ දැකපු ගහක් අද දකින්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම ඊයේ දැනගත්ත ගහ දැනගන්න යම් චේතනා ටිකක් වැය වුණා නම් ඒ චේතනා ටිකත් ඒ මොහොතේ හටගත්ත දේ නැවත ආය හටගන්න බවකට ගියේ නැහැ කියන ඒ නුවණ අපිට මේ දෙපැත්තෙන්ම පවතිනකොට අපිට පේනවා කවදාවත් භෞතික පවතින රූපය තුල ඇති කරගන්නට දෙකම එකතු කරලා ගත්ත දෙයක් තිබුණේ නැහැ. ඒ වගේ මේ රූපේ විඳගෙන යන මම මේ පැත්තේ හිටියෙත් නැහැ කියලා. මොකද හැම වෙලාවකදීම මේ මමත්වය අපි ගැට ගහන්නේ රූපේ තුල. මමත්වේ පෝෂණය කරන්නේ රූපේ තුල. ඇහැට පේන රූපේ තුල කනට ඇහෙන ශබ්දයේ තුල ගන්ධයේ රසයේ ස්පර්ශයේ තුල තමයි මමත්වේ පෝෂණය කරගෙන ජීවත් කරන්නේ. ආත්ම දෘෂ්ටිය පෝෂණය කරගන්නේ ජීවත් කරන්නේ ওই ටික මත. අපි හැම මොහොතකදීම තමන් ඉන්න බවට තීරණය කරන්නේ තමන් කියන බව ගැන දැනුම තියෙන්නේ දැක්ම තියෙන්නේ රූපය ගැන හිතන බවත් එක්කමයි. ඒ වගේම ශබ්දය ගැන හිතන බවත් එක්කමයි ගන්ධය ගැන රසය ගැන ස්පර්ශය ගැන හිතන බවත් එක්කමයි එතකොට අපිට තමන්ව පණවන්න තැනක් නැති වෙලා තියෙයි මේ එල්ලෙන්න තියෙන තැන් ටික නැති වුණොත් පුංචි ළමයෙක් සෙල්ලම් කරනකොට අර උඩ තියෙන මංකි බා එකේ එල්ලෙමින් යනකොට එක එක අතක් අතහරින්නේ අනිත් අතෙන් එල්ලිලා ඒ විදිහටම අපි එකක් අතහරින්නේ අනිත් එකෙන් එල්ලිලා අපි රූපය අතහරිනවා හැබැයි මනස පැත්තෙන් ඇති කරගත්ත දේ එල්ලිලා මනස පැත්තෙන් ඇති කරගත්ත දේ අතහරිනවා කනට ඇහෙන දේ එල්ලිලා. එකින් එකට හැබැයි අපේ පෝෂණය ලැබෙන කුමක්ද? රූප බලන මම ඉන්නවා, ගඳ සුවඳ විඳින මම ඉන්නවා, රස විඳින මම, ස්පර්ශ විඳින මම, අරමුණු දැනගන්න මම ඉන්නවා කියලා. ඒකට මේ විදිහට එකක් විදිහට හම්බෙන තැනක ඔබට මේ රූපේ පිරිසිදු දකින්න පුළුවන් වුණා නම් ආයතන පැත්තෙන් ආයතන නිරෝධය ගැන අපි කතා කරපු පරියායයට අනුව ඒ ඒ මොහොතේ හටගෙන ඒ ඒ මොහොතේ නිරුද්ධ වුණ ධර්මතා ටික ගැන නුවණ පවත්වන්න පුළුවන්කම ලැබුණා නම් කිසිම විදිහකින් ඔබට හසු වෙන්නේ නැහැ බාහිර ඇති බවට ගත්ත පුද්ගල බව විඳින දැක්මක්. එතකොට ඒ තුළ අවබෝධයක් තියෙනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියන සලායතන Nirodhe දක්වා බැසගත් ඥාන දර්ශනයකට. ඒ ඥාන දර්ශනය නිසා තමයි ආශ්‍රව ධර්මතා ටික දුර වෙන්නේ. ආශ්‍රව සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරන්නේ සම්මාදිට්ඨියෙන් මිසක වෙනත් දෙයකින් නෙමෙයි. ඒ නිසා තමයි අපිට ලෞකික සමතයකින් නිවන් දකින්න බැරි වෙන්නේ. ඒ සඳහා ලෝකෝත්තර ඥාන දර්ශනයක්ම අවශ්‍ය වෙන්නේ අපිට ඒ නිසා රූපය ඇති බවට හිත තියලා වඩන ලෞකික සමතයක් තුල රැඳිලා සමතයක් තුලින් අපිට පුළුවන් කමක් නැහැ කවදාවත්ම නිවන කියන දේ අනුත්පාදය කියන දේ සාක්ෂාත් කරන්න. අනුත්පාදය කියන බව සාක්ෂාත් කරනවා නම් අනුත්පාදයේ සාක්ෂාත් වෙන්නේ ලෝකෝත්තර මනසකට ලෝකෝත්තර දර්ශනයකට. ඒ ලෝකෝත්තර දර්ශනයකින් යුක්තව තමයි අපේ ප්‍රතිපදාව හැම වෙලාවකදීම සකස් වෙන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට මේ කතා කරපු ටික විතරක්ම ප්‍රමාණවත් කියලා කියනවා නෙමෙයි අපිට සියලුම දේ ගෙනල්ලා සාක්ෂාත් කරලා දෙන්න. අපිට මේ ලෝකෝත්තර ඥාන දර්ශනයට අරගෙන යන්නට උපකාරක ධර්ම විදිහට අපිට ඉන්ද්‍රිය ධර්මතා ටික දියුණු කරගන්නට අවශ්‍යයි අනිකුත් සමත භාවනා ආදිය තුලින්. ඒ දේවලුත් එකතු කරගෙන මේ ඉන්ද්‍රිය ටික වඩනකොට තමයි ඒ කෙනාට නිවනට ලං වෙන්න පුළුවන්කම තියෙන්නේ. නැතිනම් පඤ්චේන්ද්‍රිය අධික වුණා කියලා එයාට අනිත් ඉන්ද්‍රිය ධර්මතා ටික දුබල නම් ඉන්ද්‍රිය සමතාවයක් නැති වුණොත් ඒත් ඔහුට පුළුවන්කම ලැබෙන්නේ නැහැ විමුක්තිය සාක්ෂාත් කරගන්නට. මොකද ඔහුගේ ඉන්ද්‍රිය ධර්මතා කිසිම සමත්තාවයක් නැහැ. ඉන්ද්‍රිය වේමත්තතාවයක් තියෙන නිසා. ඒ නිසා මේ අවබෝධයත් එක්කම ඔහුට අවශ්‍ය වෙනවා සීලයක පිහිටීම. සීලයක පිහිටලා සීලයක පිහිටුණු මනසකින් සමාධිය උපදව ගන්න අවශ්‍ය පරිසරයක් සකස් කරගන්න එක. එතකොට මේ සමාධියක් පවත්ව ගන්න අවශ්‍ය පරිසරය සීලය තුළින් උදා කර දිය යුතුයි. ඒ සීලය තුළින් සමාධි සංවත්තනික සීලය කියේ නිසා ඒ සීලය තුළින් සමාධිය ගෙනල්ලා දෙනකොට ඒ සමාහිතෝ වික්ඛවේ යථා භූතම් පජානාති එයාට පුළුවන් හිත එකඟ වෙනකොට ඇත්ත ඇති හැටියට දකින්න. එතකොට මේ අනුපූර්ව ක්‍රමවේදයක්. ඉස්සෙල්ලම ඔහු දැනගෙන හිටියා මේ සම්මාදිට්ඨිය මගින් මේ කතා කරපු දර්ශනය මගින් යන්නේ මෙන්න මේ වගේ තැනකට කියලා. ඊට පස්සේ ඒ යන්න දැනගෙන හිටපු තැනට ඔහු ගමන් කරන්නට පටන් ගන්නවා සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගය තුලින්. එතකොට සීලය තුලත් සම්මා දිට්ඨිය තියෙනවා සමාධිය තුලත් උහුට සම්මා දිට්ඨිය තියෙනවා ප්‍රඥාව තුලත් සම්මා දිට්ඨිය තියෙනවා. මෙන්න මේ කාරණා ටික එකතු වුණාට පස්සේ තමයි ප්‍රතිපදාව කියන දේ සම්පූර්ණ බවට පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රතිපදාවක් හාත්පස කෙලෙස් දුරු වෙන විදිහට ප්‍රතිපදාව කියන දේ අරගෙන යන්න පුළුවන්කම තියෙන. එහෙම නැති වුණොත් අපිට එක ඉන්ද්‍රිය ධර්මතාවයක් වැඩෙයි. හැබැයි අනිත් පැත්තෙන් සමාධිය උපදින්නේ නැත්නම් හිතේ විසිරුණු බවත් එක්ක අපිට විදර්ශනාව හැම දෙයකම පවත් ගන්න වෙයි. ඒ නිසා අපිට සමතෙන් කරන චිත්ත ඒකාග්‍රතාවය ඇති කරලා මේ හිතට ආශ්‍රව නැතිනම් නිමිති එන වේගය අඩු කරලා දෙනවා. ප්‍රඥාවෙන් ඇත්ත ඇති හැටියට දැනගන්න බව. ඒ වගේම වීරියෙන් මේක බලන්නට නොපසුබට අවබෝධයට තියෙන උත්සාහවත් බව ඇති කරලා ඒ වගේම අපිට මේ තුල පිහිටි එළඹ සිටි ශ්‍රද්ධාවක් ඇති කරලා දුන්නාම මේ ඉන්ද්‍රිය ධර්මතා ටික එකතු වුණ තැනක අපිට පුළුවන්කම තියෙනවා මේ අවබෝධයට යන්නට. එහෙම නැති වුණොත් මේ කාරණා එකක් හරි හලලා දාලා මේ දර්ශනය තුල විතරක් නිවන් දකින්න හදනවා නම් ඒකත් ඔහුගේ තියෙන වරදක් බවට පත් වෙනවා. එනිසා මේ කාරණා ටික ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕනේ. මේ කාරණා ටික ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕනේ කියලා කිව්වේ අපිට දර්ශනයෙන් සම්පූර්ණ වෙන්න ඕනේ ඉස්සෙල්ලම ඊට පස්සේ අනිකුත් ඉන්ද්‍රිය ධර්මතා ටිකත් අපේ ජීවිතයට අවශ්‍ය වෙනවා වැඩෙන ක්‍රමවේද ඒ සඳහා අපිට භාවනා ක්‍රම තියෙනවා සමත භාවනා තියෙනවා ඊට පස්සේ සීලයෙන් යුක්ත වෙන්න අවශ්‍ය වෙනවා මෙන්න මේ ಗುಣධර්ම ටිකත් එක්ක මේ දර්ශනය යොදා ගන්න කෙනෙකුට ඉක්මනට මේක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා එතකොට අපි රූපකාණ්ඩය තුල මුල ඉඳලම කතා කරගෙන ගියේ දැන් මේ සම්මාදිට්ඨියට අදාළ දර්ශන વિષය. සම්මාදිට්ඨියට අදාළ මූලික විෂය පරාසය මේ විදිහට අපි කතා කරලා තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් අර අනිත් ධර්මතා ටිකත් උපකාර කරගෙන මේ ප්‍රතිපදාව හරි තැනකට යොමු කරගන්න. එහෙම නැති වුණොත් වෙන දේ තමයි අපි කොතනකින් හරි එක තැනක හිර වෙලා එක තැනක රැඳිලා පවතින දේ. ගොඩක් දෙනෙකුට නැත්තේ අද සම්මා දිට්ඨිය කියන දේ තුල හරියටම මොකද්ද සම්මා දිට්ඨිය කියලා ලෝකෝත්තර පැත්තට නැඹුරු වුණ සම්මා දිට්ඨිය නැතිකම. ඒ කියන්නේ ලෝකෝත්තර පැත්තට යෙදුණු සම්මා දිට්ඨිය නැතිකම කියලා කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන තැනදී චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනුබෝධය. එහෙම නැතිනම් දුක්ඛේ ඥානං කියනකොට දුක පිළිබඳව තියෙන අනුභෝධය දුක පිළිබඳව කියනකොට ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව තියෙන අනුභෝධය ස්කන්ධය ගැන කතා කරනකොට අපි ඔය කතා කරපු ධර්මතා ටික පිළිබඳව තියෙන අනුභෝධය ඒ කතා කරපු ධර්මතා ටික පිළිබඳව තියෙන අනුභෝධය නිසාම තමයි ගොඩක් දෙනෙක් උත්සාහවත් වෙනවා රූපේ එළියේ තියාගෙන තියෙන රූපෙට ඇති තණ්හාව දුරු කරගන්න විතරක් අපිට එක එක ක්‍රමවේද භාවිත කරන්නේ ඒ නිසා සමහර විට කෙනෙක්පත් වෙනව කැමැතිසේ නොවීම කියලා දැක්කහම මේකේ තියෙන තණ්හාව දුරු කරගන්න පුළුවන් නේ කියලා. තව කෙනෙක් කල්පනා කරනවා මේ විදිහට භාවනා කරගෙන ගියාට පස්සේ මේක කවදා හරි සාක්ෂාත් වෙයි කියලා. ඔය තියෙන රූපේ කලාප වෙනස් වෙවි යනවා කියලා මේක බංගානුපස්සනාව කියලා මේ විදිහට බලාගෙන ගියාට පස්සේ මේක රූපේ කැඩි කැඩි බිඳි බිඳි යන බව තුල අපිට ඇත්ත පෙනේ කියලා. තව කෙනෙක් උත්සාහවත් වෙනවා මහා භූත රූප අපිට දකින්න පුළුවන් වෙයි මෙහෙම බලාගෙන යනකොට කියලා. මෙන්න මේ විදිහට හිතාගෙන ප්‍රතිපදාව වඩනකොට හෙල්ලිලා තියෙන්නේ කොතනද? මේ සම්මා දිට්ඨිය දුක්ඛේ ඥානං කියපු තැන ස්කන්ධය පිළිබඳව ඇති අනුභෝධය. එතකොට ස්කන්ධ ධර්මතා ටික පිරිසිඳ දකින්නට යන තැනක ස්කන්ධය ගැන අනෝබෝධයෙන් නම් අපි මේ ගමන පටන් අරගෙන තියෙන්නේ එහෙනම් කිසිම කලෙක ඔහුට නිරෝධ සත්‍යයක් හෝ මාර්ග සත්‍යයක් ඇත්තේ නැහැ. මොකද මාර්ග සත්‍ය වරදවාගත් ඔහු නිරෝධ සත්‍ය වරදවා ගැනීම නිකම්ම සිද්ධ කරගෙන. එනිසා අපිට මාර්ග සත්‍ය හරියට පිහිටව ගන්න වෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය හරි තැනකට පිහිටව ගන්න වෙනවා. සම්මා දිට්ඨිය කිව්වේ ස්කන්ධයන්ගේ තියෙන යථාර්ථය. ඒ ස්කන්ධයන්ගේ තියෙන යථාර්ථය තවිදීන් කිව්වොත් මේ එක්ෂණික Nirodhaය සාක්ෂාත් නොකර කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අනුත්පාද Nirodhayak අනුත්පාදයටපත් කිරීමක් ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා එක්ෂණික Nirodhaය කියන තැනත් මේ ස්කන්ධ ටිකක් තියෙනවා හටගෙන නැති වෙවි යනවා කියන තැනක නෙමෙයි. එයාට ඇහැට පේන රූපය ගැන සිහිය පවත්වන තැන කනට ඇහෙන ශබ්දය ගැන කොටින්ම සලායතන Nirodhaය පිළිබඳව නුවණ පවත්වන කම එක ස්කන්ධයක්වත් නිත්‍ය වශයෙන් පවතින්නේ නැහැ කියන මට්ටමට අනිත්‍ය සංඥාව වඩන තැනට එනකන් එයාට මනස ගන්න වෙනවා. එතෙන්ට යනකන් සම්මාදිට්ඨියට අවශ්‍ය මූලික පසුබිම තමයි අපි මේ රූපකාණ්ඩයේ තුල මේ දේශනා ටික තුල කතා කරන්නට යෙදුනේ. අපි ඉදිරියටත් නොඑක් ධර්මපරයායන් ටිකක් ආශ්‍රය කරගෙන සාකච්ඡා කරමු. මේ ප්‍රතිපදාව කොහොමද මේ දක්වා සකස් කරගන්නේ කියන කාරණා ටික එතකොට රූපකාණ්ඩයේ තුල මූලික සමස්තයක් විදිහට මේ කාරණා ටික පැහැදිලි කළේ බොහෝ දෙනෙක් වරදවා ගන්න තැන් කිහිපයක් නිසා මොකද භෞතික රූපයක් පවතිනවද කියලා කෙනෙක් කතා කරනවා කෙනෙක් නැද්ද කියලා කතා කරනවා ඒකට කෙනෙක් පවතිනවා කියනකොට තව කෙනෙක් නැහැ කියලා කියනවා සියල්ල මනස පිළිබඳ වූවක් කියලා කෙනෙක් කතා කරන්න යනවා මේ එකක්වත් නෙමෙයි මේ කතා කරන තැන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන ධර්මතාවයක් සලායතන නිරෝධයේ පැත්තට හිත තියලා ස්කන්ධයන්ගේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ලක්ෂණයක් පිළිබඳවයි මේ කතා කරන්නේ ඒ නිසා ඒ තුල රූපය ඇති බවට කතා කරනවා නම් ඔය කතා කරන්නේ කොයි මොහොතේ හටගත්තු රූපය ගැනද ඒ රූපේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙලා නම් ඒ රූපේ නැවත තියෙනවායයි නොකිය යුතුයි කියන තැනකින් අපිට කතා කරන්න වෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ ඥාන දර්ශනයකටපත් වීම පිණිසයි අපි මේ දහම් පරයය කතා කළේ. හොඳයි කවුරුත් එහෙනම් අද දවසේදී කල්පනා කරගන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු කුසලයන්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 ඒ සියලු දෙවියනුත් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ සියලු කුසලයව හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන තෙරුවන් සරණයි